ආයිබුවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ හරිම ගැඹුරුයි ගැඹීමක් කියන්නේ මූලපරයය සූත්‍රය. ඔව් මේකත් වෙනම බොහොම ගැඹුරු සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ උක්කට්ඨානවර සුභගවණේදී දේශනා කරපු එකක්. මේකෙදි කියවෙන්නේ අපි ලෝකය දකින්න විදිහ ගැන නේද? ඒ කියන්නේ එකම දේ වුණත් අපි ඉන්න මානසික මට්ටම අනුව එක පේන විදිහ වෙනස් වෙන හැටි. හරියටම හරි. සියල්ලේ මුල එමත් නැත්නම් අපි හැමදේම ග්‍රහණය කරගන්න මූලික ක්‍රමය ගැන තමයි මේකෙදි විග්‍රහ වෙන්නේ. එතකොට මේ දේශනාව පටන් ගන්නෙ කොහොමද? කවුරු ගැනද මුලින්ම කියවෙන්නේ? මුලින්ම කතා කරන්නේ අශ්‍රතවත් පෘථග්ජනයා ගැන. ඒ කියන්නේ අර ආර්ය ධර්මය ගැන අහලා නැති, ඒ කියන්නේ දන්නේ නැති, හික්මිලා නැති සාමාන්‍ය කෙනා. ආ හරි. එතකොට මේ සාමාන්‍ය කෙනා කොහොමද දේවල් දකින්නේ? සූත්‍රයේ උදාහරණයක් එමෙ තියමාද? ඕ සූත්‍රය පැහැදිලිවම උදාහරණ ගන්නවා. මුලින්ම ගන්නේ පඨවි ධාතුව. ඒ කියන්නේ පොළව නැත්නම් කදගතිය. හ්ම්. පඨවි ධාතුව ඉතින් අර පුතග්ජන කෙනා පටවිය දකින්නේ කොහොමද? එයා පටවිය පටවිය කියලාම තමයි අඳුනගන්නේ. ඒකේ වරදක් නැහැ. පටවින් පටවිතෝ සංජානාති. හරි. ඒක සාමාන්‍ය හඳුනා ගැනීම. එතකොට මුලාව එන්නේ කොතනින්ද? මුලාව එන්නේ ඊළඟ පියවරේදී. පටවිය පටවිය කියලා දැනගත්තට පස්සේ එයා ඒක වැරදි විදිහට මනසින් අල්ලගන්නවා. වැරදි විදිහට කියන්නේ? ඒ කියන්නේ එයා හිතනවා පටවිය මගේ කියලා. පටවින් මඤ්ඤති. එහෙම නැත්නම් මම තමයි පටවිය කියලා. පටවිස්මින් මඤ්ඤති. මම මගේ කියන හැඟීම ඒකට සම්බන්ධ කරගන්නවා. ඔව්. එතනින් නවතින්නෙත් නෑ. පටවිය තුල මගේ ආත්මය තියෙනවා කියලා හිතනවා. එහෙමත් නැත්නම් මගේ ආත්මය පටවියෙන් හටගත්තක් හෝ පටවිය තමයි මගේ ආත්මය කියලාත් හිතනවා. පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති මම පටවීති මඤ්ඤති. හ්ම්. ඒ කියන්නේ පටවි ධාතුව කියන යථාර්ථය එක්ක තමන්ගේ මම කියන සංකල්පය පටලවා ගන්නවා. හරියටම හරි. ඒක සටුටින් වැළඳ ගන්නවා අභිනන්දති. මේකට හේතුව මොකද්ද කියලා සූත්‍රය කියනවා. මොකද්ද හේතුව? හේතුව තමයි ඒ පටවි ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව එයා පිරිසිඳ දන්නේ නැතිකම. තංකෙස්ස හේතු අපරිඥාතං තස්සාති වදාමි. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කරලා නැති නිසා. ඉතින් මේ පටවි ධාතුවට වගේම අනිත්‍යවල වලටත් මේ විදිහමද? ඔව්. සූත්‍රෙ දිගටම විස්තර කරනවා ආපෝ ධාතුව, දියර ගතිය, තේජෝ ධාතුව උණුසුම වායෝ ධාතුව හුලං සෙලවන ගතිය ඒ හැම එකක් ගැනම අර පෘථග්ජනයා ඔය විදියටම මුලාවෙන් අල්ල ගන්නවා මම මගේ මගේ ආත්මය කියලා සතර මහ භූතවලට විතරද නෑ නෑ ඊටත් එහාට යනවා භූතයන් ඒ කියන්නේ ඉපදුන සත්වයන් ගැන දෙවියන් ගැන ප්‍රජාපටි කියලා විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ වගේම බ්‍රහ්මයන් ගැන. ආ බ්‍රහ්ම ලෝක ගැන. ඔව්. ආබස්සර, සුබකින් හා වේහප්පල වගේ රූපාවචර බ්‍රහ්මතල ගැන, අභිභූ කියලා කෙනෙක් ගැන. ඒ විතරක් නෙමේ අරූපාවචර තල හතර ගැනත්. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චන ඥායතන, නේව සංඥානා සංඥායතන මේ හැම එකක් ගැනම. අර මම මගේ කියන මුලාවෙන්ම අල්ලගන්නවා. අන්න ඒක තමයි. ඒ විතරක් නෙවෙයි අපි දකින දේවල් දිට්ට, අහන දේවල් සුත, දැනෙන දේවල් රස ස්පර්ශ වගේ මුත, හිතන විතර්ක කරන දේවල් විඤ්ඤාත. එතකොට එකං බව, ඒකත්ව සහ විවිධත්වය, නානත්ව, ඒ වගේම සියල්ල සබ්බං කියන සංකල්පය. ඔව් ඔව්. ඒ හැම එකක් ගැනමත් අන්තිමට නිවන ගැන පවා. නිවන ගැනත්. ඒ කොහොමද? පෘථග්ජනයා නිවන නිවන විදිහට හඳුනගත්තත් නිබ්බානං නිබ්බානතෝ සංජානාති එයා ඒකත් මගේ මම නිවන නිවන තුල මගේ ආත්මය නිවන මගේ ආත්මය වගේ අර විදිහටම අල්ලගන්න හදනවා නිබ්බානං මඤ්ඤති නිබ්බානස්මින් මඤ්ඤති හරිම පුදුමයි ඒ කියන්නේ අවබෝධයක් නැති කෙනාට නිවන පව තමන්ගේ කරගන්න ආත්මීය දෙයක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඔව් ඒ හැම දෙයකටම හේතුව අර කිව්වා වගේ ඒ දේවල් වල යථා ස්වභාවය පිරිසිඳ නොදැනීම අවබෝධ කරගෙන නැතිකම අපරිඥාතං හරි එතකොට මේ පෘථග්ජනයාගේ දැක්ම ඊළඟට කවුරු ගැනද සූත්‍රයේ කතා වෙන්නේ ඊළඟට කතා කරන්නේ සීක භික්ෂුව ගැන සීක කියන්නේ ශික්ෂණේ වන කෙනා ඒ කියන්නේ තවම අරහත්වට පත් වෙලා නැති හැබැයි නිවන් මඟ වඩන සෝවාන් සකදාගාමි අනාගාමි වගේ ආර්ය ශ්‍රාවකයා ආ එතකොට මේ ශ්‍රාවකයා කොහොමද අර පඨවි වගේ දේවල් දකින්නේ. එයාගේ දැක්ම වෙනස්ද? ඔව්, එයාගේ දැක්ම පැහැදිලිවම වෙනස්. එයාත් පඨවිය පඨවි විදිහටම හඳුනා ගන්නවා. පඨවිම් පඨවිතෝ සංජානාති. හැබැයි හැබැයි එයා අර පෘථග්ජනයා වගේ මගේ මම මගේ ආත්මය කියලා ඒක අල්ලගන්නේ නැහැ. පටවින් නමඤ්ඤති. පටවිස්මින් නමඤ්ඤති. පටවිතෝ නමඤ්ඤති. පටවින් මේති නමඤ්ඤති. මම පටවීති නමඤ්ඤති. ඒ මුලාව යාට නෑ. ඒ වගේම ඒක සතුටින් වැළඳගන්නෙත් නෑ. තං නාබිනන්දති. ඒයි එයාට මුලාව නැත්තේ ඇයි? හේතුව විජයට සූත්‍රය කියන්නේ එයා දන්නවා පටවිධාතිව කියන්ගේ පිරිසිඳ අවබෝධ කළ යුතු දෙයක් කියලා. පරිඤ්ඤේයං තස්සාති වදාමි. පරිඤ්ඤේ කියන්නේ දත යුතු අවබෝධ කරගත යුතු කෙනෙක්. ආ ඒ කියන්නේ මේක මගේ කරගන්න දෙයක් නෙමෙයි මේක ඇත්ත තීරුම් ගන්න ඕන දෙයක් කියලා දන්න නිසා අර මුලාවට වැටෙන්නේ අන්න ඒක තමයි. එයා දන්නවා මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තීරුම් ගන්න ඕනේ කියලා. ඒ දැනුම නිසා අර අයිති කර ගැනීමේ මම කියා ගැනීමේ මුලාවට ඉඩ දෙන්නේ නැහැ. ඒක පටවයට වගේම අර කලින් කියපු ආපෝ තේජෝ වායෝ සත්‍යයන් දෙවියන් බ්‍රහ්මයන් අරූපතල දිෂ්ඨ සුත මුත විඤ්ඤාත ඒකත්ත නානත්ත සබ්බං අන්තිමට නිවන දක්වාම පොදුයිද? ඔව්. ඒ හැම එකක් සම්බන්ධයෙන්ම සීක ශ්‍රාවකයාගේ ආකල්පය ඒකයි. ඒ හැම දෙයක්ම පරිංජේය අවබෝධ කළ යුතු දේවල් මිසක් මම මගේ කියලා අල්ලගන්න දේවල් නෙමෙයි කියලා එයා දන්නවා. ඒ නිසා ඒ කිසිම දෙයක් ගැන අර විදිහට මුලා වෙන්නෙත් නැහැ සතුටු වෙන්නෙත් නැහැ. හරිම පැහැදිලි. පෘතජ්ජනයා දන්නේ නැහැ අපරිඥාත සේකයා දන්නවා අවබෝධ කළ යුතුය කියලා පරිඥයය. එතකොට ඉංගලට හ්ම් උත්තම පුද්ගලයා උන්වහන්සේ කොහොමද මේ දේවල් දකින්නේ? සීක ශ්‍රාවකයාටත් වඩා වෙනස්ද? උන්වහන්සේත් පටවිය පටවි විදියටම හඳුනා ගන්නවා. ඒ වගේම අර මම මගේ මගේ ආත්මය කියන මුලාවෙන් සම්පූර්ණයෙන්ම මිදිලා. පටවින්න මඤ්ඤති. ඒ ටික සීක ශ්‍රාවකයාට වගේමයි. ඒ වගේම ඒ කිසි දෙයක් ගැන සතුටු වෙන්නෙත් නෑ. තං නාබිනන්දති. එතකොට වෙනස තියෙන්නේ කොහෙද? සීක ශ්‍රාවකයා අවබෝධ කර යුතුයි කියලා දන්නවා රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේ දේවල් පිරිසිඳ අවබෝධ කරගෙන ඉවරයි. පරිඥාතං තස්සාති වදාමි. පරිඥාත කියන්නේ අවබෝධ කරගත් කෙනෙක්. ආ ඒකයි වෙනස. සීකයා දත යුතුය බව දන්නවා රහතන් වහන්සේ දැනගෙන ඉවරයි. ඔව් ඒ අවබෝධය සම්පූර්ණ නිසා ආයේ අර මුලාව හැදෙන්න කිසිම ඉඩක් නැහැ. ඒකට තවත් හේතු කියනවා. මොනවද උන්වහන්සේ වීරාගී නිසා රාගය සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒ වගේම වීත දෝෂී නිසා ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති කරලා. වීත මෝහී නිසා මෝහය සම්පූර්ණයෙන්ම නැති කරලා. ඒ කියන්නේ අවබෝධය ප්‍රඥාව වගේම රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් මුල් තුනම සම්පූර්ණයෙන් උදුරලා දාලා. අන්න ඒකයි. ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා ඒ වගේම රාග, ద్వේෂ, මෝහ නැති නිසා ඒ යථාර්ථයක වැරගීට බැඳෙන්නෙත් නැහැ. මේකත් අර පටවියේ ඉඳන් නිවන දක්වා හැම දෙයකටම පොදුයි. උන්වහන්සේට සියල්ල පරිඥාතයි අවබෝධ කරගත් දේවල්. හරි. පෘථග්ජනය අපරිඤ්ඤාත සේකය පරිඤ්ඤය රහතන් වහන්සේ පරිඤ්ඤාත වීතරාගී වීතදෝෂී වීතමෝහි අවසාන වශයෙන් කෙනෙක් ඉන්නවද? ඔව් අවසාන වශයෙන් කතා කරන්නේ තථාගතයන් වහන්සේ ගැන. අරහත් වූ සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ දැක්ම කොහොමද? රහතන් වහන්සේටත් වඩා වෙනස්ද? දැක්ම අතින් ඒ කියන්නේ පටවිය පටවි විදිහට දැකීම මම මගේ කියලා මුලා නොවි සිටීම ඒ ගැන සතුටු නොවීම කියන කාරණා රහතන් වහන්සේට සමානයි. පටවිම් පටවිතෝ සංජානාති තං නාභිනන්දති ඒ සියල්ල පරිඥාතයි අවබෝධ කරගෙන ඉවරයි. එතකොට විශේෂත්වය. විශේෂත්වය තියෙන්නේ ඒ தത്വයටපත් වෙන හේතු වුණු කාරණාව පැහැදිලි කරන විදිහේ. සූත්‍රයේ කියනවා තථාගතයන් වහන්සේ නන්දිය භවමූල බව අවබෝධ කළා කියලා. නන්දි භවමූලන්තීති විදිත්වා. නන්දි කියන්නේ තණ්හාව, ඇලීම. ඒ කියන්නේ සියලු දුකට භවයට මුල තණ්හාව බව පූර්ණ වශයෙන් අවබෝධ කළා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයේ සමුදය සත්‍ය දුකට හේතුව. ඔව්. ඒ හේතු අවබෝධ කරලා ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීමෙන් අත්හැරීමෙන් ඒන් මිදීමෙන් නැවත නූපදින විදිහට ප්‍රහාණය කිරීමෙන් බවා නන්දි නන්දියා බවෝ හෝති. භවය නිසා තණ්හාව තණ්හාව නිසා භවය කියන චක්‍රය බිඳ දාලා අනුත්තර සම්මා සම්බුද්ධියටපත් වුණා. අන්න හරි. සබ්බසෝ තණ්හානං කයා විරාගා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මා සම්බෝධින් අවිසම්බුද්ධෝති වදාමි. ඒ කියන්නේ තණ්හාව මුලින් මුදුරා දැමීමෙන්මයි ඒ උතුම් අවබෝධයටපත් උනේ. රහතන් වහන්සේ ගැන කියද්දී ආග ද්වේෂ මෝහ ක්ෂය වීම කිව්වා. තථාගතයන් වහන්සේ ගැන කියද්දී ඒ හැම දෙයකම මුල වෙන තණ්හාව ක්ෂය කිරීමෙන් ලැබු සම්බෝධිය ගැන විශේෂයෙන්ම අවධාරණය කරනවා. ඒ කියන්නේ හේතුවයි ඵලයයි දෙකම පූර්ණ වශයෙන් අවබෝධ කර හේතුව නැති කිරීමෙන්ම ඵලයෙන් මිදුණා. හරියටම. ඒ නිසා තථාගතයන් වහන්සේගේ දැක්ම ඒ පටවියේ ඉඳන් නිවන දක්වා සියල්ල ගැනම ඒ සියල්ලේ මුලවන තණ්හාවෙන් මිදුණු නිසාම ඇති වූ පරම පිරිසිදු අවබෝධයක්. නමුත් මේ තරම් ගැඹුරු කාරණා ටිකක් බුදුහාමුදුරුවෝ මේක දේශනා කළාම ඒක අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා ඒක එහවම පිළිගත්තද? නෑ. සූත්‍ර අවසරණය කියවෙනෝ ඒ භික්ෂූන් වහන්සේලා ඒ දේශනාව ගැන සතුටුුනේ නෑ කියලා. නා අබිනන්දුන්. එයි ඒක ටිකක් පුදුමයි නේද? ඔව්. ඒකෙන් පේන්නේ ඒ කාරණාවල තියෙන ගැඹුරු බව, සියුම් බව. සමහර වෙලාවට ඒ වික්ෂූන්ට ඒක එකපාරටම ග්‍රහණය කරගන්න අමාරු වෙන්නේ නැති. මොකද මේක අපි සාමාන්‍ය ලෝකයේ දකින විදියට වඩා හාත්පසින්ම වෙනස්යක්මක් නේ. අර මම මගේ කියන හැඟීම කොච්චර ගැඹුරට මුල් බැහැරද තියෙන කියලා හිතා ගන්න පුළුවන්. ඇත්ත. ඒකෙන් මේ ඉගැන්වුමේ තියෙන අභියෝගාත්මක බවත් පේනවා. ඔව්. ඉතින් මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට පැහැදිලි වෙනවා එකම ලෝකය, එකම පටවි එකම නිවන උනත් අපි ඒ දිහා බලන කාචය. ඒ කියන්නේ අපේ අවබෝධයේ මට්ටම, අපේ හිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ ප්‍රමාණය අනුව අපිට ඒක පේන විදිය අපි ඒකට දක්වන ප්‍රතිචාරය කොච්චර වෙනස්ද කියලා. ඇත්තම පෘථග්ජනයා මුලාවෙන් අයිති කරගන්න හදනවා. සේකයා අවබෝධ කළ යුතුයි කියලා දන්නවා. රහතන් වහන්සේ අවබෝධ කරගෙන කෙලස් ප්‍රහාණය කරලා තථාගතයන් වහන්සේ මුළු දුකේම මුලවන තණ්හාව අවබෝධ කරගෙන ඒක ක්ෂය කරලා ඒ අවබෝධයට පත් වෙලා. මේක ඇත්තටම අපේ ජීවිත දිහා බලන්නත් හොන්න කණ්ණාඩියක් වගේ. අපි දේවල් අල්ලගන්නේ කොහොමද? අපි යම් දෙයක් මගේ කියලා හිතනකොට ඒක පිටිපස්සේ තියෙන මනෝභාවය මොකක්ද? ඔව්. ඒ ගැන කල්පනා කරන එක වටිනවා. මේ සූත්‍රයේ විස්තර වෙන විවිධ දැක්මන් තේරුම් ගැනීම අපේම අධ්‍යක්ීම් විශ්ලේෂණය කරගන්න එහෙම නැත්නම් අර ගැඹුරු අවබෝධය කියන එක ටිකක් හරි ලං කරගන්න උත්සාහ කරන්න. ඒකට ලොකු පිටුවලක් එන්න පුළුවන්. ඒක ඇත්ත. මේ මුලාවෙන් මිදෙන එකේ වටිනාකම තමයි මේ සූත්‍රයෙන් ඉස්මතු වෙන්නේ. අනිවාර්යයෙන්ම. අවබෝධය තමයි සියල්ලටම මුල.